ඇත්තෙම වසර 8ක් තිස්සේ එක දිගින් දිගට සාකච්ඡා කරමින් උද්ඝෝෂණ කරමින් තමයි මේක කරේ. පොණ්ඩ වතුර ටිකක් නැහැ, හරියට වන්දියක් ගෙවන්නේ නැහැ, පාරිසරික ගැටලු අනන්තයි. ඒ නිසා අපි කියන්නේ මිනිසුන්ට සියලු පහසුකම් දීලා මිනිසු පදිංචි කිරීමේදී මේ කටයුතු නිමා කිරීමට කටයුතු කරන ලෙස. පහසුකම් නැතුව කොටස් කොටස් විදිහට මේ ඒගොල්ලන්ට හිතෙන හිතෙන විදිහට මේ පදිංචි කිරීමේ ක්‍රියාවලිය නිසා තමයි මේ මිනිසුන්ට පාරට බහින්න උනේ. ඒක දැන් අද නෙමෙයි දැන් මේ හතරවෙනි වතාවට පාර බහින්නේ. හැබැයි මේ ඒගොල්ලන්ට ඉඩම් පෙන්නන්න කියලා. මොකද ඒගොල්ලෝ අනුපවල් කියන්නේ දැන් එයාලගේ අම්මලා තාත්තලා හරි පදිංචි කරලා ඉවරයිනේ. ඒකෝර අම්මලා තාත්තලා එහෙ පදිංචි කරාම අනුකෝල මෙහි ඉඳලා හරියන්නේ